අද එක්සත් ජාතික පක්ෂය ඉන්නේ මේ රටේ ජාතින් ඔක්කොම එක ජාතියක් එක දජයක් ඇටට ගේන්න. ඒක අපි යාපනයේත් පෙන්නවා. අපේ ජාතික කොටිය ඉස්සු අපි යාපනයේ. ඒ දෙමළ නායකත්වයක එක්කම වෙලා. ඒක කරන්න පුළුවන් උනේ එක්සත් ජාතික පක්ෂයට විතරයි. ඒක නිසා ස්වාමින් වහන්සේලා ඒ වැරදි ආකල්පයක් තියෙනවා නම් මංගල සමරවීර මහත්මයා ගැන වැරදි ආකල්පයක් තියෙනවා නම් එතුමා අද සම්පූර්ණයෙන්ම කතා කරේ. අද ප්‍රජාතන්ත්‍රවාදයේ නීතිය සුරකින්න රටක් අපිට අවශ්‍යයි කියලා ඉවර වෙලා. එතුමා කවදාවත් විරෝධයක් විරෝධය අඩු ගානේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටවත් විරුද්ධ වෙන හේතුව කතා කරේ. මොකද මම වැඩිම බෙට කෑවේ. මගේ මානව හිමිකම් සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩුව නැති කරලා දැම්මා. ආණ්ඩුවයි UNP එක අතර තියෙන ප්‍රශ්නය මහත්තර ඔබතුමාලා විසඳ ගන්න. අපිට තියෙන එකම ගැටලුව තමයි මොකද අපි පක්ෂ දේශපාලනය විරුද්ධව අපි අපි පක්ෂ දේශපාලන ආණ්ඩුව ආණ්ඩුව කරන දේවල් තමයි. අපිට UN මේකට අහු වෙන්න එපා. ඒක තමයි ආණ්ඩුවෙන්වත් පැවති රජයන්ගෙන්වත් සිංහල බෞද්ධයක ප්‍රශ්න විසඳුනායි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. සිංහල බෞද්ධයාගේ ප්‍රශ්න නොවිසඳන තැන තමයි අපි වගේ සංවිධානයක් බිහි වෙලා අපි මේ රළු විදියට කැඩ විදියට කියන්නේ මේ මානව අයිතිවාසිකම් කඩවීම ඒ වගේම වෙනත් ජන ජන වරප්‍රසාද මේක මේ දෙමළ මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ට විතරක් නෙමෙයි වැඩිපුරම දැන් ඔබතුමා ඇතුළු සමස්ත සිංහල ජාතියට මේ ප්‍රශ්නේ පොදුයි මේක මේ එක කොටසකට විතරක් මේ මානව හිමිකම් කඩ වෙනව නෙමෙයි. ඒ නිසා අපි අපි ඉන්නේ මේ මතේ. ඒ නිසා අපිට තියෙන විශාලම ගැටලුව තමයි දකුණේ ආගමික දැන් මගේ ළඟ රිපෝට් එක තියෙනවා. විටෝ ප්‍රනාන්දුගේ දා ප්‍රකාශයේ Channel 4 කැලම් බැක්ලේ ඉදිරිපිට කරපු ප්‍රකාශය දකුණේ බොදු බොදු බල සේනා සංවිධානයේ පොලිසිය බලන් ඉඳද්දී පාරේ ගහ ගන්නවලු එහෙම සිද්ධියක් මොකද වෙලා තියෙන්නේ ආදී වශයෙන් මම කියන්නේ මේ වාර්තාපත්‍රම් කරන කතා කරන්නේ. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් අපි ඇත්තටම කනගාටු වුණා. අපි හැමදාම බලාපොරොත්තු වෙනා නෙමෙයි අපිට ඕනේ මේක සියසින් දකින්න. ඒකට මේ පස්ස කාරියට ඇවිල්ලා තියෙනවනේ මේක කරාම ඕන තරම් කිසි ඔබ කියන්න විතරක් නෙමෙයි UNP එකේ භික්ෂු පෙරමුණ හදන්න මම හිතලා තියෙනවා. මොකද තිබ්බනේ මේක. හැංගි හොයා කතාව නේ. ඔබත් එක තියාගෙන මොකද කතා කරන්නේ? පැත්තට ප්‍රතිචාරන්නේ ආණ්ඩුවනේ. හරි හරි හරි. මේ මේ ඒව මේ ආණ්ඩුව දෙන්න කතා කරන්නේ. ඒ ආණ්ඩුව ආණ්ඩුව ආණ්ඩුව ඒක අපි අපි ඊයේත් මාධ්‍ය හමුවත් කියලා කිව්වා. ඒක මේක තකතිරු ආණ්ඩුවට කරන්න බෑනේ අපිට. ඒක තමයි. එහෙනම් අපි මේ පිළිකොතපටලන්න ආව නෙවෙයිනේ. අපි ආවේ බුදුබල සේනාව සම්බන්ධයෙන් ඩිටෝ ඇතුළු කල්ලිය සම්පූර්ණ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒක ගැන විමසන්න විතරයි අපිට වැඩක් නැහැ. මේ වෙන කවුද එන්නේ මොකද්ද කියන එක අපිට ආදාර කාරණාවක් නෙවෙයි.